මේක සාරිපුත්තු සාමින් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයක් මහා හත්ති පදෝපම සූත්‍රය. එතකොට සූත්‍රය පටන් ගන්න එක්තරා උපමාවකින් ඒ තමයි මේ ඇත්පාදය තුල නැත්නම් ඇත්පාද සලකුණ තුල ඕනම සතෙක්ගේ පාද සලකුණක් අන්තර්ගත කරන්න පුළුවන්. එතකොට මේක තමයි ඉදිරිපත් වෙන උපමාව. මේ උපමාව තුලින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම චතුරාර්ය සත්‍ය ධර්මයන්. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට උන්වහන්සේගේ සියලුම ධර්ම කොටාෂ නැත්තම් සියලුම ඉගැන්වීම් ඇතුළත් කරන්න පුළුවන් කියලා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය තමයි ප්‍රධානම ඉගැන්වීම. ඊළඟට සාරිපුත්‍ර සාන්නාංශය පටන් ගන්නවා කුමක්ද මේ චතුරාර්ය සත්‍ය කියන්නේ කියලා ඒක කෙටියෙන් පැහැදිලි කරනවා. ඊට පස්සේ දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද කියලාත් පැහැදිලි කරනවා. ඉපදීම දුකක්, ජරාවටපත් වීම දුකක්, ලෙඩවීම දුකක්, මරණය දුකක් මේ විදිහට දේශනා කළා අන්තිමට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කෙටියෙන් කියනවා නම් මේ උපාදානස්කන්ධ පස දුකක් කියලා පෙන්ලා දෙනවා. එතකොට ඇතම් සූත්‍ර තියෙනවා විශේෂයෙන්ම පංච උපාදානස්කන්ධයම දුක්ඛ සත්‍ය වශයෙන් පෙන්ලා දීපු. ඉතින් ඒකමයි සාරිපුත්‍ර සාහනාසෙත් පෙන්වන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය දුකක් වශයෙන් පෙන්වනවා. එතන මෙන්න මේ දුක සම්බන්ධයෙන් ඊළඟට විස්තර කරන්න පටන් ගන්නවා. ඒකෙත් පළවෙනි රූප උපාදානස්කන්ධය ගන්නවා. රූප උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අපිට කියලා දෙනවා. ඒ තමයි සතර මහා ධාතුන් සහ උපාදාය රූප. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ සහ ඉන් නිර්මිත සියලුම වෙනත් අණු කුඩා රූප කොටස් තියෙනවා නම් ඒ සියල්ලම එතකොට මේකට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පටවි ධාතුව පිළිබඳ යම් විවරණයක් කළා. ආපෝ ධාතුව පිළිබඳ යම් විවරණයක් කළා. දැන් අපි ඒවා සාකච්ඡා කළා. අවසන් කළා. දැන් අද අපිට පුළුවන් පටන් ගන්න තේජෝ ධාතුව. කතමාචාවසෝ තේජෝ ධාතුව. පැවැත්නේ තේජෝ ධාතුව කියන්නේ මොකද්ද? තේජෝ ධාතු සිය අජ්ජත්තිකාසියා බාහිරා. එතකොට මේ තේජෝ ධාතුව කොටස් දෙකකින් යුක්තයි නැත්නම් අවස්ථා දෙකකට පෙන්වන්න පුළුවන් ආධ්‍යාත්මික තේජෝ ධාතුව සහ බාහිර තේජෝ ධාතුව වශයෙන්. මොකක්ද එතකොට මේ ආධ්‍යාත්මික නැත්නම් ඇතුළත තේජෝ ධාතුව කියලා කියන්නේ? යේනච සන්තප්පති යේනච ජීනීයති යේනච පරිඩයිහති යේනච අසිත පීත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති යං වාපනාඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං තේජෝ තේජෝ ගතං උපාදින්නම් අයං උච්චතාවසෝ අජ්ජත්තිකා තේජෝ ධාතු. ତර මේ විදිහට විස්තර කරනවා. මේ කියන්නේ අපේ මේ කයේ තියෙනවා එක්තරාන්දමක තවන ස්වභාවයක්, දවන ස්වභාවයක්. ତර මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව පෙන්වන්නේ ඒ පැතිවලින්. ඒ කියන්නේ යමකින් මේ කය තැවෙනවාද? ඒතර මේ කයේ එක්තරාන්දමක ශරීර උෂ්ණත්වයක් තියෙනවා. ඒතර මේ උෂ්ණත්වයට මූලික හේතුව මේ තේජෝ ධාතුව. ඊළඟට මේ කය දිරනවා. ඉතින් අපි පුංචි කාලේ ඉපදුන විදිහට නෙමෙයි දැන් ඉන්නේ. ටික ටික නදරු වයසකටපත් වුණා ඊළඟට තරුණ ළමයෙක් බවටපත් වුණා ඊට පස්සේ සමහරට මැදිවියේ කෙනෙක් බවටපත් වුණා සමහරට දැන් අපි මහලු වේට පාදබලා තියෙන්නත් පුළුවන්. ඒතකොට මේ කයේ යම් දිරීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ දිරන්න මේ කය ජීර්ණය වෙන්නත් මේ තේජෝ ධාතුව තමයි මුල් වෙන්නේ. පරිඩයිහති. එතකොට මේක එක්තරා අන්දමක දැවිල්ලක් දාඩිය දමනවා වගේ නිකන් හරීම කය තුල පුදුමාකාර දහනයක් දැවිල්ලක් අපිට දැනෙනවා නම් ඒ දැනෙන්නේ මේ තේජෝ ධාතුව නිසා තමයි. ඊට පස්සේ අපි කන බොන දේවල් මේ උදරයේදී ජීර්ණයට ලක් වෙනවා. ඒතර මෙන්න මේ ජීර්ණයට ලක් වෙන්නත් මෙන්න මේ තේජෝ ධාතුව තමයි මුල් වෙන්නේ. ඒතර මෙන්න මේ කියපු තේජෝ ධාතුවත් මේ අවස්ථාවන් වලට සම්බන්ධ වෙන තේජෝ ධාතුවත් මේ ප්‍රකට වෙන තේජෝ ධාතුවත් ඒ හැර මේ කය ඇසුරු කරන යම්කිසි ඇතුළත ක්‍රියාත්මක වෙන යම් තේජෝ බවක් යම්කිසි තාපයක් යම්සි දැවිල්ලක් කුඩා හෝ තියෙනවා නම් ඒ සියල්ලම එතකොට මෙන්න මේ තේජෝ ධාතුව තමයි පෙන්눔 කරන්නේ. ඉතින් අපි දන්නවා එතකොට මේ තේජෝ ධාතුව මුල් කළා ඕනනම් කෙනෙකුට භවනාවක් කරන්නත් පුළුවන්. සමහර විට අපි සක්මනක් එහෙම කරද්දී පාදයට දැනෙනවා මේ උණුසුම් ගතියක් සිසිල් ගතියක්. ඒක කොහොමද හටගන්නේ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද නැතිලා යන්නේ කියලා ඕනනම් කෙනෙකුට අරමුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ආනාපාන සතියක් වඩත් දෙුණත් කෙනෙකුට දැනගන්න පුළුවන් ආශ්වාසයේ උණුසුම්ද සිසිල්ද ප්‍රශ්වාසයේ උණුසුම්ද සිසිල්ද. ඉතින් ගුණක් කෙනෙකුට දැනෙනවා ආශ්වාසයට සාපේක්ෂව ප්‍රශ්වාසයේ ටිකක් උණුසුම් කියලා. ඉතින් එතකොට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙන් උනත් කෙනෙකුට තේජෝ ධාතුව මතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ඒකාතක් මත ඒකාතක් තියන් ඉන්නවා. එතකොට ඒකාතක උණුසුම අනිත් අතට දැනෙනවා. එතනත් අපිට තේජෝ ධාතුව අඳුර ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පාද දෙකක් එකට ස්පර්ශ වෙලා තියෙනවා. එතකොට ඒ පාද දෙක අතර යම් උණුසුමක් දැනෙනවා. එතනොත් මතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට ඊටාම් පහසුවෙන් මේ තේජෝ ධාතුව භාවනාවකදී මතු කරගන්න පුළුවන්. සමහර විට අපි වැඩේ පටන් ගනිද්දිම මේක තේරුන්නේ නැහැ. අපි සමහරට ටිකක් ගොරෝසු අත්දැකීමක් පාවිච්චි කරගත්තා. උදාහරණයක් වශයෙන් අපි තුමා සක්මන් කරද්දී අපි ගොරෝසු ගතියක් පාවිච්චි කරගෙන අපේ සතිය පිහිටව ගත්තා. හැබැයි ටිකක් කාලයක් යනකොට ඔන්න සතිය වර්ධනය වුණා. හිතේ එකඟතාවයක්, සමාධිමත් භාවයක් වැඩි වුණා. දැන් ඉතින් කයට හිත යොදනකොට සමහරට මේ තේජෝ ධාතුවත් ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් විපස්සනාවකදී ඒ සරල දැනෙන ප්‍රකට අරමුණකින් තමයි පටන් ගන්නෙ. හැබැයි ඊට පස්සේ පොඩ පොඩ අර නොදැනිච්ච Tamanට වටහා ගන්න බැරි වෙච්ච ඒතරතුරු ටිකත් අපි උකහා ගන්න, ඒ ටිකත් වටහා ගන්න, තෝර ගන්න වෑයම් කරනවා. තේජෝ ධාතුවේ නිසා කෙනෙකුට පහසුවෙන් අඳුන ගන්න පුළුවන්. ඒක ක්‍රියාත්මක වෙන ආකාරය වටහා ගන්න පුළුවන්. ඉතින් කාලයක් යනකොට සමහර විට මේක අහවල් තැන ක්‍රියාත්මක වෙනවා කියා ගන්න බෑ. හැබැයි තේජෝ ධාතුවක් නම් ක්‍රියාත්මක වෙනවා. උණුසුමක් සිසිලක් නම් ක්‍රියාත්මක වෙනවා. ඒකත් යහුසුලුව ඇතිව නැතිව යනවා කියලා කෙනෙකුට අඳුර ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක සක්මනේදීත් පුළුවන්, ඒක පරයන්කේදීත් පුළුවන්. ඒ නිසා කෙනෙකුට මේ තේජෝ ධාතුව මුල් කරගෙන ඒ තරම්ම අමාරු නැහැ භවනාවක් වඩන්න. ධාතු මනසිකාරයක් වඩන්න. ඒතර තේජෝ ධාතුව තනියෙන්ම ගන්න අවශ්‍යත් නැහැ. අපි දැන් මේ මෙතෙන්දී නම් තේජෝ ධාතුව මූලික කරගෙනයි විස්තරය කරන්නේ. නමුත් අපි ධාතු මනසිකාරයක් වඩද්දී පොදුවේ අපිට මේ සතර මහා ධාතුවම තමයි අපි පරිහරණය කරන්නේ. එතනින් ඉස්සරහට ආපු ප්‍රකට වෙච්ච ධාතු ස්වභාවය නැත්නම් ධාතු ලක්ෂණය තමයි අපි විපස්සනාවට ලක් කරන්නේ. ඉතින් එතකොට ඒ අපි පටන් ගන්නවා ඒවැය තියෙන ඒ පච්චත්ත ලක්ෂණ වලින් එහෙමත් නැත්නම් කියනවා පෞද්ගලික ලක්ෂණ වලින් ඒ ඒ වටම ආවේනික ලක්ෂණ ඒතර තේජෝ ධාතුවට ආවේනික ලක්ෂණ තමයි උණුසුම සහ සිසිල. ඒ ලක්ෂණ දෙක හොඳට හඳුනා ගැනීමක් අපි කරන්න වෑයම් කරනවා. මේ කාලයක් ඒක හඳුනා ගනිමින් අපි කටයුතු කරද්දී මේවා වෙනස් වීම කලින් නොතිබී හට ගැනීම වෙනස් වීම සහ අවසන් වීම කෙනෙකුට අඳුර ගන්න පුළුවන්. මේකේ තියෙන සංකත ලක්ෂණ අඳුර ගන්න පුළුවන්. තවත් කාලයක් යනකොට මේක අනිත්‍යයි බවක් මේකේ තියෙන ඇතිව නැතුව යාමක් අඳුර ගන්න පුළුවන්. <clears throat> එහෙමත් නැත්නම් මේකේ තියෙන දුක්ඛ ස්වභාවයක් අඳුන ගන්න පුළුවන් මේකේ තියෙන අනාත්ම ස්වභාවයක් අඳුන ගන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම පටන් ගත්තේ සරලව වුණාට ටික ටික ගැඹුරට යනකොට අපි කියන ඔය සංකත ලක්ෂණ සහ <clears throat> සාමාන්‍ය ලක්ෂණ කෙනෙකුට අඳුර ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ ක්‍රියාවලිය තමයි අපි දෙකට ධාතු මනසිකාරයක් තුල කරගෙන යන්නේ. ඒක අර ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත වශයෙන් පටන් ගත්තට එතනට සීමා වෙන්නේ නැහැ ඊළඟට ඒ දැනුම ඒ අවබෝධය අපිට පුළුවන් බාහිරටත් යොදන්න දැන් ඉතින් බාහිරත් තියෙනවා මේ වගේම තේජෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනවා හිර පායලා තියෙනවා හොඳටම අවුවයි ප්‍රශ්නේ සමහර විට තවත් කාලයක ඉර මුවා වෙලා තියෙනවා සීත රටක නම් හොඳටම ඔන්න සීතලක් දැනෙනවා ඒ උණුසුම සිසිල ඉතින් නිරන්තරයෙන් අපි අත්දකින දෙයක් ඒ නිසා මේ බාහිර තේන තේජෝ ධාතුවත් අපිට පහසුවෙන් අඳුන ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ ඇතුළතයි බාහිරයි කියලා බෙහෙදයක් නැහැ. මේ කොහෙත් තියෙන එකම තේජෝ ධාතුව කියලා ඔන්න කෙනෙක් අඳුන ගන්න. ඉතින් එතකොට සාරිපුත්තු සානාසය තව ටිකක් ඒක අවධාරණය කරනවා. යාචේව කෝපන අජ්ජත්තිකා තේජෝ ධාතු යාච බාහිරා තේජෝ ධාතු තේජෝ ධාතු රේවේස. එතකොට මේ යම්තාක් ආධ්‍යාත්මිකයි කියලා සලකන තේජෝ ධාතුවක් වේද බාහිරයි කියලා සලකන තේජෝ ධාතුවක් වේද මේ එකම තේජෝ ධාතුවම තමයි. අපි තමයි මේ ඉරක් ඇඳලා වෙන් කරගන්න හදන්නේ. ඒක හුදු සම්මුතියක් පමණයි. නමුත් මේ ධාතු මනසිකාරයක් වඩද්දී අජ්ජත් බහිද්දා බෙහෙදය සමහන් වෙලා දුර වෙලා සම්පූර්ණයෙන්ම කොහෙත් පැතිරිච්ච ඇතුළත වේවා පිටත වේවා කොහෙත් පැතිරිච්ච මේ තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය කෙනෙකුට අඳුර ගන්න පුළුවන් වෙයි. ඉතින් එතකොට අර ඝන සංඥා බිඳිලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මෙතන හුදු සමතාවයක් හැමතැන පැතිරිච්ච ස්වභාවයක් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. දැන් එතකොට අපි අර දීලා තේච්ච වටිනාකම ආධ්‍යාත්මික තේජෝ දහතුට සමායට කෙනෙක් වැඩි වටිනකමක් දීලා තියුණා වෙන්න පුළුවන්. ඉතින් ඒකත් නැතිලා ගිහිල්ලා දැන් නිකන් ඒකට තිබිච්ච ඇල්ම නැතිලා ගිහිල්ලා දැන් සම්පූර්ණයෙන්ම නිකන් ඒක බොඳ වෙලා ගිහිල්ලා ඒක දැන් හිතේ අරමුණු කරගන්න බැරි තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් මේක අපි වැටහෙනවා නම් එතකොට ආධ්‍යාත්මික වේවා බාහිර වේවා කිසිම තේජෝ ධාතු තත්වයක් මම මගේ කියා ගන්න නොයෑම නිසා උන් දැන් හිත ඒක අත්හැරලා දානවා. ඒහා සම්බන්ධයෙන් හිතේ යම් කලකිරීමක් එපාවීමක් ඇති වෙනවා. ඊට පස්සේ හිත තේජෝ ධාතුවෙන් නිදහස් වෙනවා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහටම සතර මහා ධාතුයෙන්ම හිත නිදහස් කර ගැනීමක් අපේ බලාපොරොත්තු වෙනවා ධාතු මනසිකාරයක් වැඩිම හරහා. ඒ මිසක් නැතෝ ධාතු වලම හිත තබා ගැනීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. එතනින් තමයි පටන් ගන්න. ඒක තුලින් තමයි අපි ජවයක් නුවණක් උපදවගන්නේ. හැබැයි මේ නුවණේ ප්‍රතිඵලයක් වශයෙන් එහෙමත් නැත්නම් මේ යථාභූත ඥාන දර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් හිතේ ඔක්කොම ටික අත්හැරලා දැම්මා. ඒක අපි කරන දේකුත් නෙමෙයි හිත විසින් මේක කරගන්නවා ධර්මතාවක් වශයෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔන්න හිත නිදහස් වුණා. උපාදානයක් නොකර දැන් ඔන්න වාසය කරන තත්වයකටපත් වුණා. ඉතින් එතකොට ඊළඟට දැන් මේ සාරිපුත්‍ර සාන්නාසේ මේ தত্ত্বය පැහැදිලි කළා. පෙන්නනවා මේ බාහිර තේජෝ පැත්තෙන් නැත්නම් බාහිර තේජෝ ධාතුව පැත්තෙන් ඒකේ තියෙන අනිත්‍යතාවය තව ටිකක් අපිට කියලා දෙනවා. ඒ කියන්නේ මේ තේජෝ ධාතුව යම් වෙලාවක් තියෙනවා සම්පූර්ණයෙන්ම කිපිලා සම්පූර්ණයෙන්ම දැවෙන්න ගන්න. හිතන්න ලැබුගින්නක් ඇති වෙච්ච අවස්ථාවක් එහෙමත් නැත්නම් මහා විශාල ගින්නක් ඇති වෙච්ච අවස්ථාවක් එතකොට ආයේ ඒකට අහුවෙන සියලුම දේ දවලා දානවා. සමහර විට ගෙදරක ගින්නක් ඇති වුණා නම් ඉතින් ගෙදර තියෙච්ච සියලු බඩු මුට්ටු විනාශ කරලා දානවා. දවලා දානවා. සාප්පු සංකීර්ණයක එහෙම ගින්නක් ඇති වුණා නම් එතකොට මේ මුළු සාප්පු සංකීර්ණයෙම මේ ප්‍රදේශයම විනාශ කරලා දවලා අලු කරලා දානවා. තවත් එහාට ගිහිල්ලා මේ ලෝක විනාශයක් එහෙම වෙන අවස්ථාවකදී ඉතින් යම් යම් සූත්‍රවල සඳහන් වෙනවා මේ ඉර තියෙන රස්නේ වැඩි වෙනවා කියලා. තවත් ඉරවල් පායනවා කියලා. ඉතින් මේ විදිහට අර මුළු ලෝකෙම දැවෙන්න අළු වෙන්න පටන් ගන්නවා. එතකොට ගම් පිටින් දැවිලා යනවා, නගර පිටින් දැවිලා යනවා, ජනපද විදිහින්ම දැවිලා යනවා, රටවල් පිටින්ම දැවිලා යනවා. ඉතින් එතකොට ඒ තරම්ම මේ තේජෝ ධාතුව කිපෙන්න පුළුවන් තේජෝ ධාතුව ඒ තරම ව්‍යාප්ත වෙන්න පුළුවන් ඒකේ තියෙන ප්‍රචණ්ඩත්වය පෙන්වන්න පුළුවන් ඒ වගේමයි හැබැයි තවත් පැත්තක් තියෙනවා මේ ගින්නක් හොයාගන්න බැරි තත්ත්වෙකුත් ඇතම් විට ඇති වෙන්න පුළුවන්. අපිට දැන් හරි පහසුයි මේ දවස්වල නම් ගිනි පෙට්ටියක් පාවිච්චි කරන්න පුළුවන්, ලයිටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හරි ඉක්මනට ගිනි උපදව ගන්න පුළුවන්. ඒ ගැන අපිට ඒ තරම් මවිතයක් ප්‍රශ්නයක් නැහැ. නමුත් අතීත කාලේ එහෙම නෙමෙයි. මිනිස්සු ගින්නක් අවුලව ගත්තාම ඒක දිගට පවත්ව ගන්න කොහොම හරි වෑයම් කරලා තිනවා. ගිනි ගොඩ නිවෙන්න දෙන්නේ නැහැ. ඉතින් හරි අමාරුවෙන් ගිනි උපදවගෙන තියෙනවා. ඒ නිසා ඇතම් කාල මතුවෙන්න පුළුවන් ගින්නක් හොයාගන්නවත් නැහැ, ගිනි උපදව ගන්න ක්‍රමයක් ඇත්තෙත් නැහැ. හරිම අමාරුවෙන් මේ සුණු රොඩු ටිකක් අරගෙන නැත්නම් පියාපතක් අරගෙන ඒකෙන් මේ කොහොම හරි ගිනි උපදව ගන්න වෑයම් කරන අවස්ථාපවා තියෙනවා. ඒ නිසා මේ උපමා වලින් සාරිපුත්‍ර සාමණේරසේ පෙන්වන්නේ අර ඊටාම ප්‍රබල ප්‍රචණ්ඩ මට්ටමේපත් තත්වයකට පවා මේ තේජෝ ධාතුවපත් වෙන්න පුළුවන්. ඒ වගේමයි සම්පූර්ණයෙන්ම අබල දුබල වෙලා ඇත්තෙම නැති ගන්නට හොයාගන්න අමාරු තරමට මේ තේජෝ ධාතුවපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට බාහිර තේජෝ ධාතුවේත් යම් උච්චාවච භාවයක් පේන්න තියෙනවා. එක්තරා අන්දමකින් පුදුමාකාර විදිහේ භයානක තරමට වර්ධනය වෙච්ච අවස්ථාවක් සහ ඊටාම දුර්වල අවස්ථාවක් දකින්න ලැබෙනවා. ඒකෙත් එහෙනම් යම් අවස්ථාවක අනිත්‍යතාවයක් තමයි මේ පෙන්වන්නේ. අනිච්චතා පඤ්ඤායස්සති. කය ධම්මතා පඤ්ඤායස්සති. වය ධම්මතා පඤ්ඤායස්සති. විපරිණාම ධම්මතා පඤ්ඤායස්සති. කිම්පනිමස්ස මත්තකට්ට මත්තට්ට මත්තට්ඨ කස්ස. කායස්ස තණ්හා පාදින්නස්ස. අහන්තිවා මමන්තිවා අස්මීතිවා. අතකෝ අස්ස නෝචේ වත්ත හේති. ඒ නිසා මේ තරම් මහා විශාල තත්වයක තියෙන මේ බාහිර තේජෝ ධාතුවේත් ඉරණම ඕකනම් නම් මේ ඊටාම අල්ප මාත්‍ර වූ මේ ඇතුළතයි කියලා සලක ගන්න තේජෝ ධාතුව ගැන කවර කතාවද. ඒ නිසා මේ තේජෝ ධාතුව කොහොමත් අනිත්‍යයි. ඒක කොහොමත් ඡය වෙලා යනවා. ඒකත් වැය වෙලා යනවා. ඒකෙත් විපරිණාමයකට වෙනස් වීමට ලක් වෙනවා. ඒ නිසා බාහිර තත්ත්වයක් ඕකනම් ඇතුළත තත්ත්වයක් ඕකම තමයි. කියලා අර ඒ අපි කිසිම අන්දමක තේජෝ ධාතුවට වටනකමක් නොදී ඒක තිබිච්ච අර වටනාකම අඩු වෙලා හිත ඒක ග්‍රහණය කිරීම උපාදාන කිරීම නැවතිලා හිතේ නිදහසට තමයි තවත් ඉතින් අනුග්‍රහ කරලා තියෙන්නේ. එතකොට ඒක කිසිසේත්ම මම මගේ වශයෙන් නොගෙන සිටීමක් තමයි මතු කරලා තියෙන්නේ. මම කියලා ගන්නෙත් නෑ, මාගේ කියලා ගන්නෙත් නෑ. මම වෙමි කියලා ගන්නෙත් නැහැ. මම කියලා ගැනීම තුල කෙලින්ම ඍජුවම සලකන්නේ දික්ටිගත වීමක් මාගේ කියලා ගැනීම තුල තණ්හාවක් ඊළාට මම වෙමි කියලා ගැනීම තුල මාන්නයක්. එතන මෙන්න මේ දික්ටි තණ්හා මාන කියන එකම අවස්ථාවකින්වත් හිත තුල ප්‍රපංච නොවි පවත්වා ගන්න අපිට පුළුවන් නම් ඔන්න මේ තේජෝ ධාතුව මුල් කරගෙනත් කෙනෙක් හොඳට ධාතු මනසිකාරයක් වඩලා තිනවා කියන්න පුළුවන්. ඒතර මේ හැම එකෙම ඊළඟට මතුවෙන්නේ අර උපේක්ෂාවක්. උපේක්ඛා කුසල නිස්සිතා. ඒ ටිකක් ගැඹුරු විපස්සනා නුවණක් මුල් කරගත්ත උපේක්ෂාවක්. මොකද හිත ගිහිල්ලා සියල්ල අතහැරියට පස්සේ පත් වෙන්නේ ගැඹුරු උපේක්ෂාවට. ඒක නිකම්ම නිකම් මේ අදුක්කම සුඛයක්ම නෙමෙයි. යම් පමණක අදුක්කම සුඛයක් ඇතන තියෙනවා වෙන්න පුළුවන්. නමුත් හිතේ තියෙන ඊට වඩා ප්‍රඥාවක් ඒ ප්‍රඥාව මුල් කරගත්ත උපේක්ෂාව. දැන් සියලු සංස්කාරයන් කෙරෙහි යාට තියෙන උපේක්ෂාවක්. කිසිම දෙයක බැඳීමක් නැහැ, කිසිම එක ඇලීමක් නැහැ. හිත තුල අරමුණු වල கிඳා බැහිමක්, නිරූපණය වීමක් නැහැ. හිත බොහෝම සැහැල්ලුවෙන් උපේක්ෂා සහගතව නොබැඳී වාසය කිරීමක්. ඉතින් මේ தත්ත්වයක් හිතේපත් කරගන්න පුළුවන් නම් හිත සෑහෙන්න අපිට කියන්න පුළුවන් භාවනාවෙන් යම් ප්‍රතිඵලයක් යාට ලැබිලා තියෙනවා. දැන් ඉතින් ඒ තුල එළඹ වාසය කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙතෙන්දෙත් ඇත්තටම අර කලින් අවස්ථාවේ වගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්නනවා අර කොහොමද මේ අවස්ථා කීපයකදී යම්ස කෙනෙක් බැන්නාම ඒ කියන්නේ වචන වලින් යම්සේ කරදරයක් හිරිහැරයක් කරාම පුළුවන් අපි එතෙන්දී මේ ධාතු මනසිකාරයක් පාවිච්චි කළා හිත ද්වේෂයෙන් වෛරයකින් නවත්ත ගන්න. එතකොට යම්ස කෙනෙක් බනිනවා, අක්‍රෝෂ පරිභව කරනවා. හැබැයි එතෙන්ද කෙනෙක් බලනවා මේ මෙතන මොකද්ද මේ ඇත්ත වශයෙන් සිද්ධලා තියෙන්නේ? දැන් මේ එක්තරා අන්දමක දුක් වේදනාවක් පහළලා තියෙනවා. මේ දුක් වේදනාව නිකම්ම පහළලා නෙමෙයි. මේක ඇවිල්ලා හේතුවක් නිසා පහළලා තියෙන්නේ. මොකද්ද හේතුව? මේක තමයි ස්පර්ශය. ඒ ස්පර්ශයත් අනිත්‍යයි. ඊළඟට ඒ පහළ වෙච්ච වේදනාවත් අනිත්‍යයි. ඒකට යම්කිසි සංඥා වගේක් මුල්ලා තිනවා නම් ඒ සංඥාත් අනිත්‍යයි. යම් චේතනා සිතුවිලි පහළලා තිනවා නම් ඒවත් අනිත්‍යයි. ඊළඟට මේ ඇහෙන, පෙනෙන ඒ දේවල් මුල් කරගත්තේ විඥානත් අනිත්‍යයි. ඒ නිසා ඒ අන්දමින් යම්ස කෙනෙක් හොඳට තේරුම් ගන්නවා නම් කටයුතු කරනවා නම් එයාට ඒතර බාහිර පුජ්‍යලයක් අල්ලගෙන හෝ තමන් කියලා කෙනෙක් අල්ලගෙන පුජ්‍යල භාවයක් ආත්ම දෘෂ්ටියක් මතු කරගෙන දිගින් දිගට යන ද්වේෂයක් තියෙන්න බෑ. එතකොට මෙයා ධාතු පැත්තකින්ම එක අතකින් දාගත්තා. දැන් ඒ නිසා මතක් කරනවා තස්ස ධාතාරම්මණය මේව චිත්තම් පක්ඛන්දති පසේදති සම්තිට්ඨති අදිමුච්ඡති. එයාගේ හිත හොඳට ඒ ධාතු මනසිකාරය තුලින්ම නැවතත් නිදහස් තත්වයකට එහෙමත් නැත්නම් අර කලින් කියපු උපේක්ෂා නිශ්චිත කුසල නිශ්චිත උපේක්ෂාවටපත් උනා කියන්න පුළුවන්. ඒ නිසා ඒ ඒ පෙන්වුවේ කාතකින් අපේ අපිට යම්කිසි වචන වලින් යම්කිසි හිතේ වේදනාවක් පහළ වෙච්ච අවස්ථාව. ඊළඟට පෙන්නනවා යම්ස කෙනෙක් ඇත්තටම මේ අතින් පයින් වේවා, දඬුමුගුරු වලින් වේවා, ආයුධ වලින් වේවා අපිට පහර දෙන අවස්ථාව. ඉතින් එතෙන්දිත් සාරිපුත්‍ර සාන්නාසය පෙන්වන්නේ මතක් කරගන්න කියලා අර කකචූපම උපමාව. බුදුරජාණන් වහන්සේ කකචූපම උපමාවක් දේශනා කළා තියෙනවා. ඒ කකචූපම උපමාවේදී පෙන්වන්නේ අර බොහොම ලාමක හැසිරීමක් තියෙන ඒ මම් පහරන හොරු මිනිස්සෙක්ව අල්ලගෙන දෙපැත්තේ දඬු දෙකක් තියෙන කියතකින් අපි කියන්නේ බණ්ඩි කියත කියලා. ඒ වගේ කියතකින් දෙපැත්තේ ඉඳගෙන ඒගොල්ලෝ අර මිනිස්සයාගේ අවයව එකින් එක කපනවා. තේ අවස්ථාවේදී වුණත් ඒ බඳු ඒ සොරු ගැන දේශයක් වෛරයක් ඇති කරගත්තා නම් මේ බුදු සාසනය කරන කෙනෙක් නෙමෙයි කියලා ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් ඒක තමයි දෙන්න පුළුවන් උප්පරිම වට්ටමක බුදුරජාන් වහන්සේ දීලා තියෙන අවවාදයක්. කකචූපමෝ වාදය කියලා කියනවා. ඒතර මේ දෙපැත්තේ දඬු තියෙන කියත හා සම්බන්ධ උපමාව. ඉතින් මේ උපමාව ඇත්තටම තවත් නොඑක අවස්ථාවලදී අනිකුත් ස්වාමින්වහන්සේලා මේ මතක් කළා සිහි කළා තියෙනවා. යම්ස කෙනෙකුට අවවාදයක් දෙනකොට බණක් දේශනා කරනකොට අන්න භාගතුන් වහන්සේ මෙන්න මේ කකචුප උපවාදය දීලා තියෙනවා කියලා මතක් කරන ස්වභාවයක් තවත් නොඑක් තැන්වල සඳහන් වෙනවා. ඒ නිසා මේක ඉතාම ප්‍රබල උපමාවක් දෙන්න තියෙන උපරිම මට්ටමේ උපමාවක්. ඉතින් එතෙන්දිත් භාගතුන් වහන්සේගේ අවවාදය වෙන්නේ හිත දූෂිත කරගන්න එපා. ඒ හිත දූෂිත නොකර පවත්වා ගැනීම තමයි මෙතනදී මතු කරන අවවාදය. ඉතින් මේ කාරණාව මතක් කළා සාරිපුත්‍ර සාමිනහන්සෙත් පෙන්නනවා. ඒතර මේ කයේ ස්වභාවයක් දැන් මේ තියෙන්නේ. මේ කය දඬු මුගුරු වදින ස්වභාවයෙන් යුක්තයි. ගලකින් ගැහුවාම මේ කයට වදිනවා. අතුල් පතුල් පහර වදින ස්වභාවය මේ කය යුක්තයි. ඒතර මේක ඇවිල්ලා මේ කයේ දුර්වලතාවයක්. මේක ඇවිල්ලා මේ කයේ ස්වභාවයක්. ඒතර මෙතන කය අයිති කෙනෙක් හෝ කයට පහර දෙන කෙනෙක් හෝ කතාවක් නැහැ. මේ කයේ ස්වභාවය තමයි මේවට අතුල් පතුල් පහරවල් වදිනවා, දඬු මුගුරු පහරවල් වදිනවා. ඒ නිසා මහා දුර්වල කයක් මේක තියෙන්නේ. කියලා අර කය පැත්තෙන් බලන, ධාතු පැත්තෙන් බලන පැත්තක් තමයි පෙන්ලා දෙන්නේ. ඒ නිසා අපිට යම් වෙලාවක කායික වශයෙන් වෙහෙසක් කායික වශයෙන් පීඩාවක් විඳින්න සිද්ධ වෙච්ච වෙලාවක අපිට පුළුවන් දෙයක ධාතු මනසිකාරයකට දාලා හිත හිත බේර ගන්න. හුඟක් වෙලාවට වෙන්නේ ඉතින් අපි ප්‍රතික්‍රියා දක්වන්න යනවා, අපි රණ්ඩුවට යනවා, නැත්තම් වචන පාවිච්චි කරනවා. රණ්ඩුවට ආ මේ විවාදයට පැටලෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. නමුත් ඇතම් කෙනෙක් ධාතු මනසිකාරයක් වඩන කෙනෙක්, ඉවසන කෙනෙක්, නිවන් දැකීමේ දැඩි අභිලාෂයක් තියෙන කෙනෙක් එහෙම කටයුතු කරන්නේ නැති බව තමයි මේ දේශනාවනුව පෙන්눔 කරන්නේ. මේ ළඟදිත් කෙනෙක් ඒවලා තිබුණා පුංචි වීඩියෝ එකක්. ඒකෙත් පෙන්වනවා මේ පිටරටක ස්වාමීන් වහන්සේලා දෙනමක් පින්නපාතේ වඩින අවස්ථාවක්. ඉතින් මෝටර් සයිකලයකින් ආපු මිනිස්සෙක් ඉතින් බැනවදිනවා බැනවදලා මේ පහර දෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා හැරලා යනවා. අර මිනිස්සයා පස්සෙන් ගිහිල්ලත් ඔළුවට පහර දෙනවා. මේ බැනවා දිනවා. හැබැයි කිසිම ප්‍රතිචාරයක් නැහැ අර ස්වාමින් වහන්සලාගෙන් ආයෙත් අර මිනිස්සයාට සැරපරුෂව කතා කිරීමක් හෝ උන්වහන්සේලා රණ්ඩු කිරීමක් හෝ ඒ මොකක්වත් නැහැ කරබාගෙන ඒ පාත්‍රෙත් අරගෙන මේ ඒ ස්වාමීන් වහන්සේලා යනවා යන්න. තාම හොඳින් ඉවසනවා. කිසිසේත්ම අර බැනපු මිනිහට, ගැහපු මිනිහට කිසිසේත්ම ආයි ප්‍රතික්‍රියා දක්වන්න, උත්තර දෙන්න, පෙරලා ප්‍රහාරයක් දෙන්න මේ මොකක්වත් වෑයම් කිරීමක් නැහැ. පුදුමාකාර ආදර්ශයක් දීලා තිනවා මේ බුද්ධ ශාසනයක කොහොමද භික්ෂුවක් කටයුතු කරලා තියෙන්නේ කියලා. අතන මේ සාරිපුත්‍ර සාමණේර වහන්සේටත් එක්තරා අවස්ථාවකදී එක්තරා බමුණෙක් මේ පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා ගිහිල්ලා පිටිපස්සෙන් ගිහිල්ලා වැරෙන් පහරක් එල්ල ගන්නවා. සාරිපුත්‍ර සාමණේර ගණන් ගන්න තු යනවා යන්න. උන්වහන්සේත් පින්නපාතේ වඩින වෙලාවද කොහෙද? ඉතින් හරි ප්‍රසිද්ධයි සාරිපුත්‍ර සාමණේර වහන්සේ ඉවසන සුළු තැනැත්තෙක් කියලා අර බමුණට ඕනනවා මේක ඇත්තටම පරීක්ෂා කරලා බලන්න. මිනිස්සයා පිටිපස්සෙන් ගිහිලා වැරෙන් පහරක් පිටට එල්ල කරනවා. සාරිපුත්‍ර සාමණේර මේ කවුද ගැහුවේ මොකද්ද උනේ කියලාවත් බලන්න තු මේ විදිහටම වඩිනවා. ඉතින් පස්සේ තමයි මේ මිනිහව අල්ලගන්නේ මේ ගමේ මිනිස්සයෝ අල්ලගෙන මිනිස්සයාට හිරිහැර කරන්න හදනකොට පස්සේ සාරිපුත්‍ර සාමණේරව මැදිහත් වෙලා තමයි මේ මිනිස්සයාවත් බේරගන්නේ. ඉතින් මේ වගේ අවස්ථා සාරිපුත්‍ර සාමණේරත් පහළ වෙලා තියෙනවා. ඊටත් අමතරව තවත් වෙලාවකදී රාත්‍රී කාලයේ හඳ පායපු වෙලාවක සාරිපුත් සායනාසෙත් මුගලන් මහරහතන් වහන්සේත් භාවනා කරමින් ඉන්නවා. ඉතින් ඒ වෙලාවෙත් යම්සි යක්ෂයෙක් ඇවිල්ලා සාරිපුත් සායනාසගේ හිසට පහර දෙනවා. ඉතින් ඒක දකිනවා මුගලන් මහරහතන් වහන්සේ. හැබැයි හිසට පහර දුන්නා කියලා සාරිපුත් සානාංශයේ වෛරයක්, ද්වේෂයක්, හිතේ කැළඹීමක් ඇති කරගන්න ඒ විදිහටම ඉන්නවා. ඊට පස්සෙත් ඒ මුගලන් මහරහතන් වහන්සේ අහනවා මේ අවැත්නි පුදුමාකාර ආශ්චර්යයක්. අර තරම් ප්‍රතාපවත් අර යක්ෂය ඇවිල්ලා ඔබ වහන්සේගේ හිසට පහර දුන්නා. ඔබ වහන්සේ කිසිම හැලහොල්මලක් නැතිව කිසිම කෙඳිරියක් නැතුව කිසිම හිතේ චිත්ත පීඩාවක් නැතුව ඉන්න බව මතක් කරනවා. ඉතින් ඒ නිසා සාරිපුත් සාන්නාංශයේ ඒ ගුණය ඇත්තට මේ දේශනාව තුළ පමණක් නෙමෙයි උන්වහන්සේ තමන් උන්වහන්සේගේ ජීවිතය තුළින්මත් ඔප්පු කරලා තියෙනවා. ඉතින් තවත් අවස්ථාවක එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් චෝදනා කරනවා. මේ සාරිපුත් සානාසය ඇඟේ හැප්පිලා ගියාය කමා කරවගත්තේ නැහැ. සමා කරගත්තේ නැහැ කියලා. ගිහිල්ලා බුදුරජාන් වහන්සේටමයි චෝදනා කරන්නේ සාරිපුත් සානාසය සම්බන්ධයෙන්. ඉතින් එතෙන්දෙත් බුදුරජාන් වහන්සේත් එකපාරටම සාරිපුත් සානාසයගේ පැත්ත ගන්න නැතිව උන්වහන්සේ නිවැරදි කියන්නේ නැතුව කැඳවනවා භික්ෂු සංඝයා සියලුම දෙනා. කැඳවලා අහනවා ඉතින් මෙහෙම දෙයක් සිද්ධ වුණාද? ඉතින් එතකොටත් හරිම ලස්සනයි මේ සාරිපුත්‍ර සාමණේරයන්සේ ඒ තමන් වහන්සේගේ නිර්දෝෂී භාවය හරිම ලස්සනට ඊටාම නිහතමානීව ඒ සංඝයා ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ඒ සියලු පිරිස කැඳවන්නේ අද ඔන්න සාරිපුත්‍ර සාමණේරයන්සේ සිංහනාදයක් කරනවා කියලා. ඉතින් වගේ අර ශාසනය තුල සාරිපුත්‍ර සාමණේරයන්සේ මේ කරන දේශනාවට අනුගතව ඒ තමන් වහන්සේත් ඒක අනුගමනය කරමින් කියපු ආකාරයෙන්ම හැසිරිච්ච ආකාරය හොඳට පේන්න තියෙනවා. ඉතින් ඇතම් කෙනෙක් කියනවා විතරයි කරන්නේ. නමුත් සාරිපුත්‍ර සානහස එහෙම නෙමෙයි. මේ කියන බණ ඒ විදිහටම දේශනා කරන බණ ඒ විදිහටම උන්වහන්සේත් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක හෙළි වෙන සූත්‍රත් සූත්‍ර පිටකය තුළ තනින් තන දකින්න ලැබෙනවා. ඊට පස්සේ ඉතින් තවත් අවස්ථාවක් මෙතෙන්දී පෙන්නවා සාරිපුත්සාන් වහන්සේ අර පුළුවන් අපිට බුදුන් දහම් සඟුන් මෙනෙහි කරනකොටම හිත අර කලින් කියපු උපේක්ෂාවේ පවත්වන්න. හිත තියාගන්න ඕනේ එතන හිත තියාගන්න ඕනේ නම් කිසිම අරමුණක් උපාදාන නොකරන අනිශ්චිත තත්වයක පුළුවන් ඉතින් මොකක් හරි වෙලාවක හිත එතන නොහිට වෙනත් තැනකට ගියාම අරමුණක් උපාදාන වෙච්ච වෙලාවක අරමුණක් ගැන හිත හිතා ඉන්න වෙලාවක කල්පනා වෙන වෙලාවක අරමුණේ යම්කිසි දෙයක් උකහා ගන්න හදන වෙලාවක එහෙමත් නැත්නම් ඒකෙන් ආපු ආස්වාදයකට යට වෙලා ඉන්න වෙලාවක සුඛ වේදනාවකට යට වෙලා ඉන්න වෙලාවක දුක්ඛ වේදනාවකට යට වෙලා ඉන්න වෙලාවක එහෙමත් නැත්නම් විවිධාකාර අරමුණු වලින් ගත්ත සංඥාවල හිත එල්බගෙන ඒවැ පැටලලා ඉන්න වෙලාවක අපිට පුළුවන් මේ ත්‍රිවිධ රත්නය මෙනෙහි කරපු පමණින් ඒ සියල්ල අත්හැරලා දාලා අර කිසිවක් ඇසුරු නොකරන කිසිවක් මත පිහිටා ගත්තේ නැති කිසිවක් උපාදාන නොකරන ඒ උපේක්ෂා සහගත தත්වය තුළ නැවතත් හිත පවත්තන. ඉතින් මේකත් මේ සාරිපුත් සායනාංශයේ උපමාවකින් කියලා දෙනවා. හරියට නිකන් මාමණ්ඩිය දැක්ක ලේලියක් වගේ. ඉතින් එදා ඒ අතීත සමාජය තුළ හොඳටම ඒ පවුලක් අතර පුදුමාකාර මේ පිරිසක් වාසය කරලා තියෙනවා. ලොකු පිරිසක් ඉන්නවා එක පවුලක. ප්‍රධානත්වයේ දරලා තියෙන්නේ ඒ ගෘහ මූලික තැනැත්තා. ඉතින් එයා තමයි තමන්ගේ පුතාට මේ ලේලියක් කැඳවාගෙන ඉන්නේ, කැඳන් ඉන්නේ. හැබැයි දැන් මේ ලේලි තමන්ගේ ස්වාමියාටත් වඩා එක අතින් අර තාත්තට ඒ ස්වාමියාගේ පියතුමාට පුදුමාකාර ගරු පක්ෂපාත බවක් පෙන්눔 කරලා තියෙනවා. ඉතින් ඒක තමයි සාරිපුත්සානාස උපමාවක් වශයෙන් පෙන්වන්නේ. දැන් මේ යම්සි භික්ෂුවකට යම්සි යෝගාචරයෙකුට ඒ ත්‍රිවිධ රත්නය මෙනෙහි කළ සැනින් පුළුවන් දර උපේක්ෂාවට නැවත හිත ගන්න. ඒ නිසා ඒ කාරණාව මතු කරලා දීලත් නැවත නැවත අවධාරණය කරන්නේ අර කුසල නිස්සෘත උපේක්ෂාවේ හිත පැවැත්වීම. ඒතර ධාතු මනසිකාරය කරොත් කෙනෙකුට ඒ උපේක්ෂාව මතු කර ගන්න පුළුවන්. අපි දන්නවා කායानुපස්සනාවනුත් පුළුවන්, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කොයි කෙනෙකුත් අපිට මේ උපේක්ෂා සහ தত্ত্বය මතු කරගන්න පුළුවන්. ඒතර මෙතෙන්දී විශේෂයෙන්ම අවධාරණය කරන්නේ මේ කායानुපස්සනාවකින්, ධාතු මනසිකාරයකින් පුළුවන් මේ උපේක්ෂාව මතු කරගන්න ඊළඟට ඒ උපේක්ෂාව තුළ එළඹ වාසය කරන්න. මේ විදිහට විස්තර කළා ඊළඟට සාරිපුත් සාන්නාංශයේ ඊළඟ ධාතු ස්වභාවයට පිවිසෙනවා. ඒ තමයි ඉතිරි වෙච්ච වායෝ ධාතුව. කතමා චාවසෝ වායෝ ධාතු. ତොර වායෝ ධාතුවත් ආධ්‍යාත්මික වායෝ ධාතුවක් බාහිර වායෝ ධාතුවක් වශයෙන් කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. කතමා චාවසෝ අජ්ජත්තිකා වායෝ ධාතු. මොකද්ද මේ ඇතුළත වායෝ ධාතුව? යං අජ්ජත්තම් පච්චත්තම් වායෝ වායෝගතං උපාදින්නම්. ତොර මේ ඇතුළතයි කියලා සලකන තමාගේ කියලා සලකන අපි ඉපදිච්ච දවසින්දලා උපාදාන වෙලා නිතර උපාදාන වෙලා පවතින යම්කිසි ඇතුළත යම් වායෝ ධාතුවක් තියෙනවද? අන්න ඒක තමයි මේ සලකන්නේ ප්‍රකාශ කරන්නේ. ඒක පෙන්නනවා උද්ධංගමා වාතා, අදෝගමා වාතා, කුච්චිසයා වාතා, කොට්ඨාසයා වාතා. අංග මංගානුසාරිනෝ වාතා, අස්සාසෝ පස්සාසෝ. ත්‍රොන්නේ කොටස් ටික තමයි විශේෂයෙන්ම වායෝ ධාතුව හොඳට කැපිලා පේන උත්සන්න වෙලා තියෙන කොටස් වශයෙන් අඳුනගන්න තියෙන්නේ. උද්ධංගම වාතය. නිකන් ඉහළට යන වාතයක්. සමහරවිට නිකන් කහිනකොට මේ ඉක්කාවකදී එහෙමතර මේ වාතය තමයි පිට වෙන්නේ. උඩට නගින වාත තියෙනවා. ඊළඟට අදෝගමා වාත. සමහර විට මල පහ පිට කරනකොට එහෙම ඒ පිටිපැස්සෙන් පිටසට පිටපැත්තට යන පහළ පැත්තට යන වාතය. ඊළඟට කුච්චසයා වාත. එතකොට මේ බඩවැල් වලින් එළියේ පවතින වාතය. ඊළඟ ඊළඟට කොට්ටාසය වාතා බඩවැල් ඇතුලේ තියෙන වාතය. ඊළඟට මීට පරිබාහිර වූ යම් යම් මේ කායික හැසිරීම් අපි කරද්දී එහෙට මේට ඇවිදිනකොට අතපය සොලවනකොට බෙල්ල හරවනකොට නැමෙනකොට මේ හැම තැනකදීම මේ වායෝ ධාතුවෙන් තමයි මේ සියලු අංගපසංග සැලවීමක් සිද්ධ වෙන්නේ. ඉතින් එතනත් තියෙන්නේ මේ වායෝ ධාතුව. ඒතර ඒකත් වායෝ ධාතුව වශයෙන් පෙන්වනවා. අංගමංගානුසාරිනෝ වාතා. හරිද? අපි කවුරුත් දන්නා ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ තියෙන ත්වාතේ. ආශ්වාස ප්‍රශ්වාසය වාතය කියලාත් පෙන්වනවා. ඉතින් මේ ටික හැර තවත් කුමන හෝ තැනක කුමන හෝ අවස්ථාවක මේ වායෝ ස්වභාවයක් මේ කය ඇසුරු කරනවද? ඒ සියලු කොටසුත් එක්ක මෙන්න මේක තමයි ආධ්‍යාත්මික වායෝ ධාතුව. ඒතර කෙනෙකුට මේකත් මතු කරගන්න පුළුවන්. ඇත්තටම ධාතු මනසිකාරයක් වේවා අනිකුත් හුඟක් සමත භාවනාවකදී පවා හරි පහසුවෙන් යෝගාචරයකට මතු කරලා දෙන්නේ මේ වායෝ ධාතුවෙන් තමයි පටන් ගන්න. මේක හුඟක් පහසුයි. සමහරවිට පටවි ධාතුව, තේජෝ ධාතුව, ආපෝ ධාතුව අල්ලගන්න අමාරුයි. හුඟක් කාලවට අල්ලගන්න පුළුවන් වුණත් යම් යම් පීඩා ඇති වෙන්නත් පුළුවන්. නමුත් භාවනාවකදී ප්‍රායෝගික වශයෙන් හරි පහසුයි වායෝ ධාතුව මුල් කරගෙන පටන් ගන්න. ඒ නිසා ඔය පිම්බීම හැකිලිම භාවනාව ගත්තත් වායෝ ධාතුව තමයි මුල් වෙලා තියෙන්නේ. ඊළඟට ආනාපාන සතිය ගත්තත් වායෝ ධාතුව තමයි මුල් වෙලා තියෙන්නේ. හට ඕනනම් සක්මනේදී වුණත් කෙනෙකුට අවශ්‍ය නම් චලනයේ හිත තියන්නත් පුළුවන්. පාදයක් කොසවලා ගෙනියනවා ඒ ගෙන යාමට හිත තියන්න පුළුවන්. චලනයේ හිත තියන්න පුළුවන්. ඒ වගේ අර වායෝ ධාතුව පහසුවෙන් මේ විශේෂයෙන් බහුල වශයෙන් ආධුනික යෝගාවචරයට කියලා දෙනවා. ඒ වායෝ ධාතුවේ හිත තියන්න. ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලියේ හිත තියන්න නැත්නම් පිම්බීම් හැකිලීම් ක්‍රියාවලියේ හිත තියන්න කියලා දෙනවා. ඒ විදිහට කෙනෙක් පිම්බීමක හිත තියනවා හැකිලීමක හිත තියනවා. ඉතින් ওই විදිහට පොඩ පොඩ වායු ධාතු ක්‍රියාකාරීත්වය අඳුන ගන්නවා නැත්නම් ආශ්වාසික ප්‍රස්වාසික ක්‍රියාකාරීත්වය අඳුන ගන්නවා. සමහරවිට ඕක තව තව ඉස්සරහට යනකොට එතන තනි ආශ්වාසයක් නෙමෙයි එතන තනි ප්‍රශ්වාසයක් නෙමෙයි එතන ආශ්වාස මාලාවක් පේලියක් තේනවා මෙතන ප්‍රශ්වාස පේලියක් තේනවා කුඩා කුඩා කුඩා ආශ්වාස ගණනාවක් තියෙනවා කියලා අර විස්තර සමානලාට කෙනෙකුට දැනෙන්න පුළුවන්. මේ වායෝ ධාතුවේ තව තව කොටස් දැනෙන්න පුළුවන්. සූක්ෂමව පෙනෙන්න පුළුවන්. තේරෙන්න පුළුවන්. තවත් එහාට යනකොට මේවැය තියෙන මේ කුඩා වායෝ ස්වභාවයක පවා ඒ කුඩා පිම්බීමක පවා හට ගැනීමක් වෙනස් වීමක් සහ අවසානයක්. කුඩා හැක්ලීමක පවා වෙනස් වීමක් දැනගන්න පුළුවන්. ඉතින් ඒ කොහේ හරි චංචල වීමක්, කම්පණය වීමක් තියෙනවා නම්, ඒතර ඔන්න ඔය වායෝ ධාතු ක්‍රියාකාරීත්වය කෙනෙකුට අඳුන ගන්න පුළුවන් ධාතු මනසිකාරයක් හරහා. ඒ ධාතු මනසිකාර භාවනාවක් එතකොට තනිකර මේ වායෝ ධාතුව මුල් කරගෙන සෑහෙන කාලයක් කෙනෙකුට වඩන්න පුළුවන්. ඉතින් හුඟක් දෙනෙක් ප්‍රකාශ කරනවා චංචල කම්පන බල බලා ඉන්නවා කියලා. ඉතින් ඔය වගේ අර වායෝ ධාතුම ප්‍රකට වෙන ඒක උච්ඡන්නව පෙනෙන දැනෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් කෙනෙකුට ධාතු මනසිකාරයක් ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දිත් අර කලින් වගේම හිත මේක අන්තිමට අත්හැරලා දානවා. හිත තුල යම් එපාවීමක් සිද්ධ වෙනවා. මේකේ පාට මැකිලා යනවා. මේක ආශ්වාසද ප්‍රශ්වාසද කියලා හොයාගන්න බැරි වෙනවා. මේක පිම්බීමක්ද හැකිලීමක්ද කියලා වර්ගීකරණයක් කරන්න බැරි වෙනවා. මොකද ඒ තරමට සූක්ෂම වෙලා. යහුසුලෝ මේවා බිඳලා යනවා. යහුසුලෝ ඇතිව නැතුව යනවා. දැන් ඉතින් මේක පිම්බීමක්ද මේ සිද්ධ වුනේ හැකිලීමක්ද කියලා හිතාගන්න මොකද්දෝ හැබැයි කම්පනයක් නම් සිද්ධ වුණා. මොකද්දෝ චංචල වීමක් සිද්ධ වුණා. අරකය මේකය කියලා හරියට කියන්නත් බෑ. අතනය මෙතනය කියලා ස්ථානයක් වශයෙන් කියන්නත් බෑ. ඒ වගේම අවස්ථාවකදී මේ ගත කරන්නේ අහවල් වේලාවය කියලා උදේද හවසද කියලා ඒවා අදාළත් නැහැ. සම්පූර්ණ එතකොට මේ වායු ධාතු ක්‍රියාකාරීත්වෙම හොඳට මතුවලා පේනවා. ඒ නිසා ඒ බඳු අවස්ථාවක් යෝගාවචරයෙකුට මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ ධාතු මනසිකාරය හොඳට ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. ඉතින් ඒ බඳු අවස්ථාවන් හරහා ගිහිලා තමයි දැන් ඔන්න වායෝ ධාතුවත් අතෑරෙන්නේ. හිතට දැන් ඒකෙත් නිමිති ගන්න බෑ එක්කෝ අනිමිත්ත පැත්තෙන් හිත නිදහස් වෙන්න පුළුවන්. නැත්තම් මේකේ තියෙන මේ පීඩාකාරී ස්වභාවය වැටහීම හරහා දුක්ඛ පැත්තෙන් අවබෝධ වෙලා එතනොත් හිත නිදහස් වෙන්න පුළුවන්. මම නැත්තම් මේ වායෝ ක්‍රියාකාරීත්වය අපිට කිසිසේත්ම පාලනය කරන්න බෑ කියලා. ඒක ආස්සෙත් කිසිම සත්වේ පුජ්‍යලයක් නැහැ කියලා අනාත්ම පැත්තෙන් වැටහිලා ඒ පැත්තනොත් හිත නිදහස් වෙන්න පුළුවන්. අනිමිත්ත අපනහිත ශුන්්‍යත පැති වලින් හිත නිදහස් වෙන්න. එතකොට මේ අපි දිනු කරන භාවනාවක් හේතු වෙනවා. ඉතින් මේ විදිහට කෙනෙක් භාවනා කරගෙන ගියා නම් එතකොට මේ දිනු වෙච්ච අවබෝධය මේ ඇති කරගත්ත ධාතු මනසිකාරය හරහා උපදවගත්ත විපස්සනා නුවණ එතකොට මේ ඇතුළතට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක බාහිරටත් දාගන්න පුළුවන්. බාහිර තියෙන්නේත් එතකොට අපි දුසුලඟක් වදිනවා නැත්නම් කුණාටුවක් හමනවා එළියෙත් අනිත් අයත් හුස්ම ගන්නවා. එතකොට මේ අනිත් බාහිරත් මේ වායෝ ධාතුව ක්‍රියාත්මකයි. ඇතුළතයි බාහිරයි කියලා මේ වායෝ ධාතුවේ වෙනසක් නැහැ. වායෝ ධාතුව වායෝ ධාතුවම තමයි කියලා කෙනෙකුට එහෙනම් ඇති කරගන්න පුළුවන් ඒ අවබෝධය යාචේවකෝ පන අජ්ජත්තිකා වායෝ ධාතු යාච බාහිරා වායෝ ධාතු වායෝ ධාතු රේවේස. ඉතින් සාරිපුත් සානාංශ කියලා දෙනවා මේ ඇතුළතයි කියලා සලකන යම් වායෝ ධාතුවක් වේද බාහිර කියලා සලකන යම් වායෝ ධාතුවක් වේද මේ දෙක එකම වායෝ ධාතුව තමයි. ඒතර අර යාගේ හිතේ තිබිච්ච ඉරි ඇඳලා තිබිච්ච කොටු ගහලා තිබිච්ච මේ මායින් ඔක්කොම ඉවත් වෙලා ගිහිල්ලා නිකන් සම තත්වයක් සමණය වෙච්ච තත්වයක් පොදු තත්වයක් ඇති වෙලා ඔන්න හිත තව තව මේවා අතහරිනවා. දැන් ඔක්කොම නිකන් එකට ගොජයක් බවට පත් වෙලා කිසිම බලන්න රස විඳින්න දෙයක් නැහැ. හිත ඒක අතහැරලා දාන්න ගන්නවා. ඉතින් ඒ හරහා ඔන්න හිතේ නිදහසක්, උපාදාන නොකර සිටීමක්, කිසිවක් ඇසුරු නොකිරීමක් තමයි පහළ වෙන්නේ. ඉතින් මේ විදිහට දැන් සාරිපුත් සානාංශයේ මේ ධාතු මනසිකාරයක් කියලා දීලා ඊළඟට නැවතත් ඒ බාහිර වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් මතු කරලා පෙන්නනවා. එකක් තමයි ඒක ප්‍රචණ්ඩ වෙන අවස්ථාව. ඉතින් අපි දන්නවා සුලිසුනලක් එහෙම හම්බුවාම ඉතින් ගන්නම දෙයක් නැහැ. ඔක්කොම ගස්කොළන් වැටිලා, ගෙවල් දොරවල් වහලවල් ගැලවිලා එහෙම විනාශයක් කරනවා. එහෙමත් නැත්නම් ටෝනෑඩෝවක් කියලා එහෙම කියන දේවල් ඒ බඳු ඡණ්ඩ මාරුතයක් ආවොත් ඒත් එහෙමයි. තවත් ඒ බඳු ඡණ්ඩ මාරුතාවොත් සමාල්ලාවට නැව් පෙරලෙනවා, බෝට්ටු ඔරු පෙරලෙනවා, ගොඩනැගිලි පිටින් ඇදන් වැටෙනවා. ඉතින් ඊටාම ප්‍රචණ්ඩ වෙච්ච අවස්ථාවක් මේ වායෝ ධාතුවේ දැක ගන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තක් තියෙනවා මේ හොඳටම ගිම්හානේ උෂ්ණ ඍතුවේ මතු කරනවා අන්තිම මාසේ ඔය හිතා ගන්න බෑ බින්දුවක් අහුලගක් නැහැ හිතා ගන්න බැරි තරම් රස්නේ ඉතින් එතකොට සමාල්ලාවට ඔන්න තල්ලත්තක් අරගෙන හුලං ගහනවා පවන් සලනවා ෆෑන් එකක් දා ගන්න හදනවා ඉතින් අද කාලේ නම් ඉතින් අද කාලේ ඉතින් වායු සමීකරණ යන්ත්‍රත් තියෙනවා ඉතින් මේ විදිහට පුදුමාකාර දැඟලිල්ලක් දඟලනවා මේ වායෝ ධාතුව පුදව ගන්න. මොකද ඒ තරමට වායෝ ධාතුව ෂීණ වෙලා ඒ නිසා මේ වායෝ ධාතුවේ පැති දෙකම සාරිපුත්‍ර සානාසයේ පෙන්ලා දෙනවා. ඊටාම ප්‍රචණ්ඩ වෙච්ච, ඊටාම බහුල වෙච්ච, ප්‍රවේගකාරී මට්ටමටපත් වෙච්ච වායෝ ධාතුවේ අවස්ථාවකුත් තමන් අතින් පවන් සලා ගන්න වෙන තරමට බිඳුවක්වත් හුලඟක් නැති අවස්ථාවකුත් හොයාගන්න වෙනවා. හොයාගන්න පුළුවන්. තස්සහිනාම ආවසෝ බාහිරාය වායු ධාතුව තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤා ඉස්සති. ඒ නිසා මේ මහා ගොඩක් තියෙනවා කියලා සලකන මහත් වූ මේ බාහිර වායෝ ධාතුවේ පවා මෙන්න මේ බඳු අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි අර වගේ ඡය වෙලා යන ස්වභාවයක් තියෙනවා. වැය වෙලා යන ස්වභාවයක් තියෙනවා. <clears throat> විපරිණාමයට ලක් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් එහෙනම් මේ කයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ සුළු වායෝ ධාතුව ගැන කවර කතාවද කියලා අර අපිව ටිකක් අපේ මොලේ පාදනවා මේ අල්ලගන්න එපා මේ දේවල් බාහිර තියෙන මේ මහත් කොට සලකන්න පුළුවන් වායෝ ධාතුවේ ස්වභාවය ඕකයි. ඇතුළ ගැන ඉතින් කවර කතාවද? ඉතින් මේ විදිහට සාරිපුත් සානාස්සේ අපි තුල යම් නුවණක් ඇති කළා. ධාතු මනසිකාරයක් හරහා අපේව ගැඹුරින් කියනවා නම් අර උපේක්ෂාව තුල පිහිටවනවා. ඊට පස්සේ මතක් කරනවා අර කලින් ටිකම මෙතෙන්දිත්. ඒ කියන්නේ වෙලාවකදී කවුරු හරි බැනවැදුනොත් ආක්‍රෝෂ පරිභව කළොත් එහෙම පුළුවන් ද අපිට ධාතු මනසිකාරයක් පාවිච්චි කරලා අපේ හිත බේරගන්න. ඉතින්දිත් පෙන්වන්නේ මේ දුක් වේදනාවක් හටගෙන තියෙනවා ඒක ඇවිල්ලා ස්පර්ශයේ මූලික වෙලා. ස්පර්ශයත් අනිත්‍යයි, වේදනාවත් අනිත්‍යයි, සංඥාත් අනිත්‍යයි. හිතේ සිතුවිලි පහළ වුණා නම් ඒවත් අනිත්‍යයි, විඥානත් අනිත්‍යයි. ඉතින් එහෙනම් ඉතින් මේ අනිත්‍ය ස්වභාවය ගැන මෙනෙහි කරන යෝගාචරගේ හිත හොඳට මේ ධාතු පැත්තටම හිත යොමු වෙනවා. සත්පුජ්‍යල කතාවකින් හිත නිදහස් වෙනවා. දැන් ධාතු මනසිකාරය හරහාම යාගේ හිත නැවතත් උපේක්ෂාවට ගන්න හැකියාවක් ලැබෙනවා. ඊළඟට පෙන්වන්නේ අර කයට පහර දෙන අවස්ථාවක්, දනුමුගුරු වලින් පහර දෙන අවස්ථාවක්. එතෙන්දී ඉතින් පෙන්නනවා අර කකුචූපම අවදාදේ මතක් කරගන්න. ඊට අමතරව මේ කයේ ස්වභාවයක් තමයි මේ දනුමුගුරු වලට පාත්‍ර වීම. හරි දුර්වල කයක් අපිට ලැබිලා තියෙන්නේ. ඕන කෙනෙකුට මේකට පහර දෙන්න පුළුවන්. ඒ බඳු කයක් කයකුයි මෙතන තියෙන්නේ. ඒ නිසා තමන්ගේ අදිෂ්ඨානය බිඳ ගන්න එපා. ඒ නිසා හරි ලස්සනට පෙන්නවා මේ කාමන්දාන ඉමස්මින් කායේ පානි සම්පස්සාපි කමන්තු ලෙඩ්ඩු සම්පස්සාපි කමන්තු දණ්ඩ සම්පස්සාපි කමන්තු සත්ත සම්පස්සාපි කමන්තු කරීයති හිදං බුද්ධානං සාසනಂತಿ කවුරු ගැව්වත් කවුරු ප්‍රචණ්ඩව කටයුතු කළත් මේ බුද්ධ ශාසනය මම කරනවා කියලා පුදුමාකාර අර ධෛර්යයක් මේ භික්ෂුන් වහන්සේලා ලබලා දෙනවා සාරිපුත් සාන්නාංශේ ඒ කියන්නේ අර අම්මා කෙනෙක් තමන්ගේ දරුවාව හික්මනවා වගේ තමන්ගේ දරුවන්ට හරිපාර කියලා දෙනවා වගේ දරුවන්ට ඉවසන්න කියලා දෙනවා වගේ ඒ තමන්ගේ නුවණ පාවිච්චි කළා සමාජයේ කටයුතු කරද්දී එන විවිධාකාර හැලහැප්පීම් වලට මූණ දෙන්න කියලා දෙනවා වගේ තමයි මේ සාරිපුත්‍ර සාන්හන්සෙත් සමන්ගේ සබ්‍රහ්මචාරින් වහන්සේලාට මේ මාර්ගයක් කියලා දෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ නැවත නැවත භික්ෂුන් වහන්සේලාට මතක් කරපු අවස්ථා තියෙනවා මේ සාරිපුත්‍ර සාන්නාංශය ඇසුරු කරන්න කියලා. ශාසනයට අම්මා කෙනෙක් වගේ කටයුතු කළේ සාරිපුත්‍ර සාන්නාංශය කියලා බුදුරජාන් වහන්සේත් දේශනා කරනවා. ඒ නිසා මේ සාරිපුත්‍ර සාන්නාංශයේ සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාට එක පැත්තකින් හික්මවීම සඳහා තවත් පැත්තකින් ඒ උන්වහන්සේලාගේ යහපත සඳහා ඒ වඩන භාවනාවක් ප්‍රායෝගිකව මේ ලෝකයේ තුල කටයුතු කරද්දී පරිහරණය සඳහා උපදෙස් දීලා තියෙනවා. ඊට පස්සේ නැවතත් අර බුදුරජාන් වහන්සේ ධර්මය සහ සංඝයා මෙනෙහි කරනකොට ශ්‍රී විද්‍රාත්නේ මෙනෙහි කරනකොට යම්ස කෙනෙක්ගේ හිත උපේක්ෂාවේ පිහිටනවද අනිශ්චිත බව තුල පිහිටනවද මෙතෙක් වෙලා මොකක් හරි ප්‍රමාද වීමක් සිද්ධ වෙලා සතිය නැති වෙලා ඔන්න ගිහිල්ලා උපාදාන වුණා හිතේ රාගයක් ඇති වෙලා තියෙනවා නැත්නම් හිතේ ද්වේෂයක් ඇති වෙලා තියෙනවා ඊර්ෂාවක් මාන්නයක් ඇති වෙලා තියෙනවා ආයෙත් හිත අර උපාදාන සහිත තත්ත්වයකටපත් වෙලා තියෙනවා. නිශ්‍රයක් අසුරක් සහිත තත්ත්වයකටපත් වෙලා තියෙනවා. පුළුවන් ද ත්‍රිදරත්නය මතක් කළා යහුසුලුව ආයි පරණ තැනට යන්න. හිත උපාදාන රහිත තත්ත්වයටපත් කරගන්න. තීත්‍රිඳි පෙන්වන්නේ අර මයිලනුවන්ගේ උපමාව ලේලියක් කොහොමද Tamanගේ මයිලනුවන්ව දැකලා මාමණ්ඩිය දැකලා ඉක්මනටම Tamanව හික්මව ගන්න. හිත සකස් කරගන්න. බය ලැජ්ජා උපදව ගන්නෙ. ඒ වගේ තමයි කියනවා මේ භික්ෂුවක් යෝගාවචරයෙක් ත්‍රිවිධ රත්නය මෙනෙහි කරපු සැනින් එයාට මතක් වෙනවනේ මම මේ කර කර ඉන්න එක තේරුමක් නැහැ දැන් මේ ආයෙ හිත උපාදාන වෙලායි තියෙන්නේ. මෙතන යම්සි අභිනන්දනයක් සිද්ධලා තියෙනවා විශේෂින් සතුටු වීමක් සිද්ධලා තියෙනවා මම මේ අනවශ්‍ය දෙයකටයි පැටලලා තියෙන්නේ. ඊළඟට හිතේ නැවත නැවත මේවා මතක් වෙවි මතක් වෙවි එනවා. හිත මේකට දැන් බැහැ ගන්නයි හදන්නේ කියලා තමන් ගැනම ලැජ්ජාවටපත් වෙනවා. තමන්ගේ මේ හිත කරන තමන් අනුමත නොකරන හැසිරීම සම්බන්ධයෙන් එයා ලැජ්ජාවටපත් වෙනවා. ඉක්මනටම නැවතත් අර ඉන්න ඕන තැන හිත තියනවා. තබන්න ඕන තැන හිත තබනවා. අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකයි අට්ටි යති හරායති jigucchati. ඒ සීක පුජ්‍යලයාට විශේෂයෙන් මතක් කරන්නේ මේ තමන්ගේ මේ හිතේ හැසිරීම සම්බන්ධයෙන් ලැජ්ජාවටපත් වෙන්නේ. තමන් දන්නවා මේ වෙනකොට හිත තියාගන්න ඕන තැන මොකද්ද කියලා. හිතේ යහපත තමන්ගේ යහපත පිණිස හිත තියන්න ඕනේ කොහෙද කියලා තමන් දන්නවා. හැබැයි ඉතින් මේ පරණ පුරුද්දට කෙලස් ගතියට ආයෙත් ගිහිලා අර හිත ගිහින් පැටලිලා තියෙනවා. තිනා මේ පැටලවිල්ලත් එක්ක ආයින් එපා. එතන ආයි පිරිහීමක් සිද්ධ වෙන්නේ. අසංවර වීමක් සිද්ධ වෙන්නේ. එහෙනම් ඉතින් ආයි පරණ තැනට යන්න හිත ආයි අනිශ්චිත කරගන්න. උපාදාන නොකර ඉන්න තත්ත්වයටපත් කරගන්න. උත්තේජනයක් මඟ පෙන්වීමක් මෙතෙන්දිත් සාරිපුත් සානාසේ ලබලා දෙනවා. ඊළඟට තවත් හොඳ උපමාවක් තියෙනවා මෙතන ඒකත් හොඳ ප්‍රසිද්ධ උපමාවක් මේ මහාතිපදෝපම සූත්‍රය ගැන කතා කරද්දී උඟක් දෙනෙක් මතු කරන උපමාවක් සේයතාපි ආවසෝ කට්ටංච පටිච්ච වල්ලිංච පටිච්ච තිනංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ අගාරන්තේව සංඛං ගච්ඡති දැන් මේ ගෙයක් ගැන කියන්නේ. මොකද්ද මේ ගෙයක් කියන්නේ? ඒ කාලේ ගෙයක් හදලා තියෙන්නේ දැව නිසා, වැල් නිසා, තන නිසා, මැටි නිසා. ඒ කියන්නේ මොනවා හරි ලෑලි ටිකක් පාවිච්චි කළා, ලී ටිකක් පාවිච්චි කළා. ඉතින් ඒ සැකිල්ල හදාගත්තා. ඊට පස්සේ ඔන්න වැල් එහෙම පාවිච්චි කළා මේක තව තව දඬු එහෙම එකතු කරලා මේක බැඳා. පටි දඬු ඒවා එකතු කරලා මේක බැඳා. දැන් ඊට පස්සේ කොහෙට හරි තනත් එක්ක එකතු කරලා මැටිත් එක්ක එකතු කරලා දැන් ඔන්න මේ බිත්ති අවුරුවා. දැන් බිත්ති වශයෙන් උතෙන් කරගත්තා. දැන් ඉතින් මෙහෙම අවුරව ගත්ත මෙහෙම වට කරගත්ත මේ අහස සහිත හිඩැස සහිත කොටසට කියන ඔන්න ගයක් කියලා. ඒතර මේ ආකාශය තමයි වට කරලා තියෙන්නේ. ඒක ඉතාම වටිනා උපමාවක් මේ සාරුසානාසේ පෙන්වන්නේ. අපි මේ ගයක් කියන හදාගෙන තියෙන්නේ මොකද්ද? ඉතින් අද කාලේ නම් ඔන්න අත්තිවාරමක් දැම්මා. ගඩොල් ටිකක් බැන්දා. උඩට වහලක් ගැහුවා. තව බිත්ති ටිකක් බැන්දා. ඉතින් අද කාලේ තව තව දේවල් කරලා ඉතින් ඕක ලස්සන කරනවා. කෙසේ නමුත් අන්තිමට මේ ඇතුලේ තියෙන හිස් කුහරයක්. ඇතුලේ තියෙන අහස. ඒ හිස් කුහරය තුල තමයි අපි ඉතින් වාසය කරන්නේ. බිත්තිය ඇතුලේ නෙමෙයි ඉතින් අපි වාසය කරන්නේ. ඒ හිස් කුහරය තමයි අපිට වාසය කිරීම සඳහා ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් එතකොට මේ ගල් වැලි ගඩොල් පාවිච්චි කළා, බිත්ති බැඳලා අපි ආවරණය කරගත්ත අහසට නමක් දෙනවා මේක දැන් ගෘහයක් කියලා. මේක තමයි ගෙදර කියලා. මේක තමයි නිවස කියලා. ඒ නිසා අපිට මෙතන ඊටාම වටිනා පැත්තක් පෙන්වන්නේ සාරිපුත්‍ර සාන්නහන්සේ. අපි මේ ඝන සංඥාවෙන් මේවට ලොකු වටිනකම් දෙනවා. මගේ ගේ තමයි ලස්සනම, මගේ නේ නම් දැන් ගන්න දෙයක් නැහැ. මට අලුතෙන් ගයක් හදා ගන්න ඕනේ. එහෙමත් නැත්නම් මට ගයක් නැහැ. මගේ ගේ දැන් කැඩිලා කියලා අපි මේ ගෙය කියලා දෙයක් හදාගෙන පුදුම විදිහට හිත තුළ ඒ රූප චිත්‍ර මවාගෙන ඒවා ගැන කල්පනා කර කර අපි සත්පුජ්‍යල සංඥාවකින් මේ ඔක්කොම පරිහරණය කරනවා. සාරිපුත් සාරණසේ මේ උපමාව දීලා ඊළඟට මේක යොදනවා අපේ කයට. ඒවමේවකෝ ආවුසෝ අට්ඨින්ච පටිච්ච නහාරුංච පටිච්ච මන්සංච පටිච්ච චම්මංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ රූපන්තේව සංඛං ගච්ඡති මෙන්න මේ වගේමයි ඇවැත්නි ඇට නිසා නහර නිසා මස් නිසා සම් නිසා ඇවිරී සිටි අහස රූපයයි ව්‍යවහාරයට එයි. ඒතර මේ කය කියලා කියන්නේ වගේ අහසක් ඇවිරිච්ච අවස්ථාවක්. ඇතුලේ තියෙන කුහරයක්. ඇතුලේ තියෙන හිස් කොටක්. කොටසක්. හැබැයි ඒක වට කරලා තියෙනවා ඇට ටිකක් දාලා ඒක ටොබලා තියෙනවා මස් ටිකක්. ඊට පස්සේ ඒක වට කරලා සමක් අතුරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ එකකට තමයි කය කියලා කියන්නේ. මේ ශරීරය කියලා කියන්නේ. මෙතන සත්වයක් නැහැ. මෙතන පුඤ්ජලයක් ගැන කතාවක් නැහැ. මෙතන මේ ආකාශය ඇහිරිලා තියෙනවා ඇට ටිකකිනුයි, මස් ටිකකිනුයි, සම් ටිකකිනුයි. ඔච්චරයි. ඒකට තමයි මේ කයක් කියලා කියන්නේ. ඉතින් මීට හා සමාන උපමාවක් දෙනවා ඒ වජිරා රහත් තෙරණියත් මේ මාරයා එක්තරා අවස්ථාවකදී වජිරා රහත් තෙරණියව බිය ගන්නවන්න ආපු වෙලාවකදී මේ වජිරා රහත් තෙරණිය අහන මේ මාරයා අහන මේ ශරීරේ කවුද කරේ මේක කාටද අයිති මේක අයිතිකාරයා කවුද ඉතින් මෙහෙම අහපුවාම වජිරා රහත් තෙරණිය කියනවා මේක මේ ඔයාට ඇති වෙච්ච වැරදි දෘෂ්ටියක් මේක මේ ස්කන්ධ පංචකයක ස්වභාවයක් මෙතන තියෙන්නේ ඉතින් උන්වහන්සේ එතෙන් දෙන උපමාව තමයි හරියට අර වාහනයක උපමාව. කරත්තයක උපමාව. රෝද එකතු කළා එතෙන්ට මොකක් හරි තව යකඩ ඉන්නක් දාලා ඇන ගහලා යම් කිසි විදිහකට තව උපකරණ සවි කළා අපි තුමේ ඒ කාලනම් ඔන්න හරකෙක් එතෙන්ට දමලා ගත්තාම ඉතින් මේ කියනවා මේ කරත්තයක් කියලා. ඉතින් අද කාලනම් අපි හිතමු ඔන්න රෝද හතරක් එකතු කළා ඇක්සල් දෙකක් දාලා එන්ජිමක් තියලා තව තව නොයෙකුත් කොටස් අංගෝපාංග සවි කරලා යම්සි රටාවකට සකස් කළා. ඊට මේ ඔක්කොම ටික පදවන්න ඒ සුක්කානමක් එහෙමත් සවි කළා ඉතින් ඔක්කොම ටික ආවට පස්සේ අපි කියනවා මේක තමයි කාර් එක. එතකොට මේ කෑලි ගොඩක එකතුවක් මෙතන තියෙන. ඒ කාර් එක කියන සම්මුතියක් දීලා තියෙනවා. ඒක තමයි ප්‍රඥප්තිය. එතන ඇත්ත වශයෙන් ගන්න කියලා කාර් එකක් ඇත්ත වශයෙන් ගන්න කියලා වාහනයක් එහෙම එකක් නෑ මේ කෑලි ගොඩක එකතුවකට අපි නමක් දීලා තියෙනවා ප්‍රඥප්තියක් පනවලා දෙනවා ආ මේකට කියන්නේ කාර් එකක් කියලා. ඊට වඩා ලොකු එකකට සමානට වෑන් එකක් කියනවා. තවත් ඊට වඩා රෝද 6ක් එහෙම හයි කරලා ටිකක් විශාලට හදලා මිනිස්සු ගොඩකට යන්න පුළුවන් හැදුවොත් ඔන්න බස් එකක් කියනවා. පෙට්ටි ගොඩක් එකට එකතු කරලා ඉස්සරහා එන්ජිමක් තිබ්බොත් ඒකට කෝච්චියක් කියනවා. ඉතින් අපි දීපු නම් ගොඩක් මෙතන තියෙන්නේ. නමුත් මෙතන මේ වජිරාරහත් ත්‍රණිය පෙන්වන්නේ මේ කෑලි ගොඩක එකතුවට අංග සංභාර ගොඩකට අපි ඒ ඒ නම් දීලා තියෙනවා සම්මුති දීලා තියෙනවා ඒ වගේම තමයි මේකත් මේ කය කියන්නේ මේ උපාදානස්කන්ධ පහක ක්‍රියාකාරීත්වයකට ඒ මිසක් මෙතන සත්වයේ පුජ්‍යලයක් මමෙක් තැනැත්තෙක් ලැබෙන්නේ නැහැ ඉතින් ඒකමයි මේ සාරිපුත්‍ර සානාංශය වෙනත් විදිහකට කියන්නේ මේ ගයක් කියන්නේ මොකද්ද අපි ගය කියන නම දීලා තියෙනවා නිවසක් කියන නම දීලා තියෙනවා නමුත් ඇත්ත වශයෙන් නම් මෙතන තියෙන්නේ මේ අහස වට කරලා තියෙනවා මේ තව තව කෑලි ගොඩක් එකතු කරලා. අතිවාරමක් දාලා, ගඩොල් තියලා, සිමෙන්ති ගහලා, බිත්ති බැඳලා, වහලක් උඩින් හදලා වට කරලා තියෙනවා මේ අහස. ආ මේකට තමයි කියන්නේ gedara කියලා. නිවස කියලා. ඒ වගේමයි තමයි මේ කයත් මේ කයත් අහස වට කරලා තියෙනවා කොහොමද? මේ ඇටකටු ටිකක් දාලා ඇටකටු වටේ මස් ගල්වලා මස් ඔබ්බලා ඊට පස්සේ ඒ ටික වැහෙන්න නහර ආදිය ඔක්කොම අන්තර්ගත කරලා මේ ඔක්කොම සැකිල්ලම වැහෙන්න ඔන්න හැමකින් ආවරණය කරලා තියෙනවා. ඒතර මේකට තමයි ශරීරය කියලා කියන්නේ. මෙතන සත්ත්වයන්ගේ පුජ්‍යලයන්ගේ කිසිම කතාවක් නැහැ. මේකට අපි දීපු සම්මුතියක් නමක් තමයි මේ ශරීරය නැත්තම් මේ කය මේ මගේ කය කියන අපි ඉන්නේ. ඒ නිසා සාරිපුත් සානසේ මෙතෙන්දිත් තවත් මේ ඒ කාරණාව මතු කරනවා මෙතන තියෙන අනාත්ම ස්වභාවය. ඇත්තරම ධාතු මනසිකාරයේකුණොත් නැවත නැවත අවධාරණය කරන්නේ ඔන්න අනාත්ම ස්වභාවය. මොකද ධාතු කියලා කියන්නේ ආයේ සත්පුජ්‍යල සංඥාවකින් තොරව හේතුප්‍රත්‍යයන් මතම යැපෙන ස්වභාවයක්. ඒකයි ධාතු කියලා කියන්නේ. ඒකමයි නැවතත් මේ සාරපසානාසිත උපමාවක් දීලා අපිට පෙන්වන්නේ මේ ගයක් කියලා කියන්නේ අත් වශයෙන් මෙන්න මේ බඳු තත්වයක් මේ අහස වට කරලා හදාගත්ත සැකිල්ලකටයි අපි මේ ගයක් කියන්නේ. ඉතින් මේ ශරීරය කියන්නේත් ඒ වගේම දෙයක් තමයි. මේ ඇට නහර මස් සම් වලින් ඇවිරි තිබිච්ච අහසර තමයි අපි මේ කය නැත්තම් මේ ශරීරය කියලා කියන්නේ. මෙතන සත්වයේක පුජ්‍යලයේක තැනැත්තෙක්ක මමෙක්ක කියලා දෙයක් නැහැ. ඒතර මේ උපමා වලින් සාර්ථසානාසය තව තව පෙන්වන්නේ මේ ධාතු මනසිකාරයක් කරහා අනාත්ම ලක්ෂණය මතු කිරීමක්. දැන් ධාතු මනසිකාරය විස්තර කරන භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨානයේදීත් ඒ අනාත්ම ලක්ෂණය නැත්තම් ඒ පුජ්‍යලයේ තුල ඇතිවෙන ධාතු සංඥාව මතු කරලා පෙන්වනවා. එතෙන්ද දෙන උපමාව තමයි අර මේ හරක් මරණ තැනැත්තෙක්ගේ ඒ එයා ගත කරන අවස්ථාව. එයා හරකෙක් මරනවා. එතකොට එයාගේ හිතේ තියෙන සත්ව සංඥාවක්. මෙතන මම හරකෙක් මරනවා. සත්ව සංඥාවක් තියෙන. හැබැයි මැරුවට පස්සේ එයා හැම අයින් කළා කෑලි කපලා මස් විකුණනවා. දැන් එයාගේ තියෙන්නේ මස් කියන සංඥාව. සත්වෙක් කියන සංඥාවක් නැහැ. ඒ නිසා යෝගාවචරයත් සමහරට පටන් ගනිද්දී ආත්ම සංඥාවක්, පුජ්‍යල සංඥාවක් මම භවනා කරනවා කියලා හිතා ගැනීමක් තියෙන්න පුළුවන්. නමුත් කාලයක් මේ අධිපට්ඨානයක් වඩද්දී ධාතු මනසිකාරයක් වඩද්දී ඒවා ටික ටික ටික ටික අයින් වෙලා එතන හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතන හුදු සතර මහා ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන පෙන්눔 කරන්නේ. මෙතන කිසිසේත්ම සත්පුජ්‍යල භාවයක් නැහැ. මම කියලා කියා ගන්න දෙයක් නැහැ. කියලා අර අනාත්ම සංඥාවක හිත හොඳට තහවුරු වෙන්න පුළුවන්. හොඳයි බින්වත් එහෙනම් අද දවසේත් අපි මේ මහා හත්තිපදවම සූත්‍රය ඔස්සේ තවත් ටිකක් ඉස්සරහට ගත කළා. අපි බලමු ඉදිරි සතියේදී අතම ඉදිරි සතියේදී අතර මට කරන්න වෙන්නේ නැහැ. අපි බලමු මේක තවත් අවස්ථාවක් පාවිච්චි කරලා ඉදිරි කොටස් ටිකත් අවසන් කරන්න. එහෙනම් අද දවසේත් මේ ධාතු මනසිකාරය මුල් කරගත්ත මහා හත්තිපදවම සූත්‍රය තුලින් අපිත් අපේ ජීවිතයට අපේ භවනාවට යම්සි මඟ පෙන්වීමක් ලබා ගමු. ඒ සඳහා ඒ අයුරින්ම මඟ පෙන්වීමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.